අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද බ්‍රහස්පතින්දා ධර්ම දේශනාවකටයි රැස්ුනේ කාලේ පැමිණලා තියෙන සිළුම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඥානාසිනෝ ත්වං මාර්ස සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවේකಂತಿ තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊවතාවේ සංයුත්ත නිකායේ ආරම්භයේ ඒ තියෙන ප්‍රගාතක වර්ගයෙන් පළවෙනි සූත්‍රය පටන් ගත්තා. ඉතින් අදහස් ක්‍රියා අපි ඒක දිගට ඒ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ තියෙන ඒ පොත දවසින් දවසට දවසින් දවසට මාතෘකාවසින් ගන්න. ඉතින් ඒ කලින් අපි සාකච්ඡා කරපු සූත්‍රය කියන්නේ ඕග තරණ සූත්‍රය කියලා මේ සංසාර සැඬ වතුර කොහොමද ඊතර වෙන්නේ කියන එක. ඉතින් ඒකයේ దేవතාවා අහන ප්‍රශ්න හැටියට සර්වජන් ආංශයේ නොදලඟ නොදඟලමින් නවතිමින් මේ සංසාර ඉගොඩ වෙන හැටි විස්තර කරනවා. ඒක මුළු ත්‍රිපිටකේ පුරාම විහිදී යන තේමාවක්. මධ්‍ය ප්‍රතිපදා සකස් කරගන්න හැටි. ඊට පස්සේ මේ සූත්‍රයේත් එක්කම යට තියෙන සූත්‍රයක් ඒත් දේවතා සංයුත්තේට වැටෙන්නේ සඝාතකයි ඝාතකයක් සහිතයි ඒකෙදී ඒ దేవතාව අහනවා නිදුකානන් වහන්සේ මේ සත්‍යාගේ නිමොක්ඛ පමොක්ඛ විවේක විවේක කියන මේ කාරණාව දන්නවද කියලා. කියන්නේ හැම කෙනාම මේ විවේකේ හොයනවා. හැම කෙනාම මේ පමොක්ඛ මිදීම කතා කරනවා. නිමොක්ඛ නික්මීම කතා කරනවා එක්කෙනෙක්වත් හොයාගත්ත පාඩක් පෙන්නේ නැහැ. මරණ වෙලා වෙනකොට එක්කෙනෙක්වත් එහෙම ඒ ප්‍රයත්නය ඉවර කළ මැරෙන්නේ නැහැ. කතකරණීය ගතියකින් මැරෙන්නේ නැහැ. තව ඉතුරු කරන්න බෑනවා. තව සංසාරෙට යනවා. ඉතින් අන්න එහෙම සියලු දෙනා මේවා හොයනවා. නමුත් කාටවත් හම්බෙලා නැහැ. අන්න එවැනි ලෝකෙක ඔබ වහන්සේට නිදුකාන් වහන්සේ ඔබ වහන්සේට මේ සත්‍යාගේ නිමොක්ක පමොක්ක විමොක්ක විවේක කියන දේ තේරෙනවා. ඉතින් බුදුජානසේකට සාධනීය උත්තර දෙන්නේ ඔව් කියලා. ඒ නිසා අපි සර්වජන් වහන්සේට සර්වඥතා ඥාණය තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ කොහේන නමුත් තාම හම්බෙලා නැති මේ దేవතාවටත් මේ దేవතාව ප්‍රස්තුත කරන මේ සත්‍යයටත් බුදුජානක වහන්සේ ඒක විස්තර කරන ගාතාව තමයි ඒක සගාතක වර්ගයට අයිති වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි අද මේ පැයක් විතර ඇතුළත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සඳහා මේ නිමොක්ක සූත්‍රය සඳහා කීප දෙනෙක් මා අදහස් දක්වලා තිනවා විවිධ ආකාරවලින්. ඉතින් ඒකෙදී අටුවාව සඳහන් කරනවා නිමොක්ක පමොක්ක විවේකා කියලා කියන්නේ මාර්ග ඥාන ඵල ඥාන සහ නිවන කියන තුනයි කියලා. නිමොක්ක කියලා කියන්නේ නික්මෙනවා. පමොක්ක කියලා කියන්නේ ප්‍රමෝදවත් වෙනවා. නිමිදීමෙන් එසේ විවේක වෙනවා නිබෙනේ. ඉතින් මේ මාර්ග ඥාන ඵල ඥාන නිවන මඟඵල නිවන් කියලා අපි කියන්නේ. අන්න ඒකයි මෙතන වචන තුනක් තියෙන කියලා කියනවා. දැන් සාමාන්‍ය බැලුමට පේන තියෙන වචන තුනම සමානාර්ථ වගේ නිවනට සමානාර්ථ පද. ඒ ඒ විදිහට මත දැක්වීමක් තියෙන. ඒ වගේම ඊගාවට දක්වන සූත්‍රේ නන්දි භව පරික්ඛයන් සංඥා විඥාන ආදි වශයෙන් සඳහන් කරනකොට මේ භාවනා කරනකොට විශේෂයෙන්ම භාවනාවේ සෑහෙන සාර්ථකත්වයක් තියෙන කෙනෙකුට. එහෙම නැති කෙනෙකුට මේ නිමොක්ක බමොක්ක විවේක කියන එක අදහස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කඹරණ එකමයි කරන්නේ. නික්මියක් ගැන හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ කරත් බැඳගත්ත ගුණා වගේ අදින එකමයි කල්පනා කරන්නේ. ඒත් භාවනා කරගෙන යනකොට හාව හඳ දැක්කා වගේ කලාතුරකින් විවේකයක් හම්බෙනවානේ. කලාතුරකින් මේ සීමාවක් නැති බන්ධනයක් නැති තත්ත්වයට යන්න පුළුවන් නිසා එහෙම කෙනෙක් දැන් මේ අරමුණ ලද වැඩ ඇති දැනටමත් යම් යම් සාර්ථක தত্ত্ব ප්‍රතිඵල ලබාගෙන තියෙන කෙනෙක් කොහොමද ඒකේ නිෂ්ඨාව ලබාගන්නේ වෙන විදිහට කියනවා මේ ජීවිතයේදීම මේක සාක්ෂාත් කරගන්න හැටි. ඉතින් ඒක ਸਰවඥාසිකේ අමුතුම ඉදිරිපත් කිරීමක් මොකද අනිකෝ සීලු මාගම් ඉදිරිපත් කරන්නේ මරණයෙන් පස්සේ ඇති වෙන ස්වර්ගයට යෑමක් විමුක්තියක් මොක්ෂයක්. ਸਰවඥාසිකේ විතරක් මේ ජීවිතයේදීම එවැනි දෙයක් ගැන කල්පනා කරනවා සාකච්ඡා කරනවා. ඉතින් අනිත් ඔක්කොමලත් දැන් පටන් අරන් තිනවා. අපිත් කියන්නේ ඕක තමයි අපිත් කියන්නේ ඕක තමයි කියාගෙන. නමුත් එහෙම අභීත ප්‍රකාශයක් සර්වචන්සික පිට කවුරක්වත් කරලා නැහැ. මෙලවදීම ওই කියන නිමොක්ඛය ලබන්න පුළුවන් කියලා. ඒ නිසා මේකට අටුවාචාන් වහන්සේලා සර්වචන් වහන්සේගේ බුදුචාන් වහන්සේගේ සිංහ නාදයක් කියලා කියනවා. සර්වච්ඡ සිංහනාද සූත්‍රයක් මේක. මේ ජීවිතේම කරන්න පුළුවන් බව කියනවා. ඉතින් ඒක තමයි దేవතාව අහන්නේ. මේ සත්‍යාගේ නිමොක්ක පමොක්ක විවේකයේ කියන එක වංශිත තේනවාද කියලා. ඒ අහන්නේ අනිකත්‍යත් මේක දෙනවා වෙන වෙන නංගුලියම වර්යෙන් පස්සේ. මේ ජීවිතේදී ගන්න බෑ. ඒකේ තරම් උතුම් ශ්‍රේෂ්ඨයි හිතන්නත් එපා. අපිට කරන්න පුළුවන් මේ ජීවිතේ සද්ධාවන්ත වෙන එක විතරයි. ඒ විමුක්තිදායකයන් වහන්සේ එහෙම නැත්නම් ගැලවීමේ හමුදාව ඇවිල්ලා උඹ ගලව ගනි. උඹේ හමුදාව කියන්නේ අහගෙන හිටපන්. ඒ තමයි ආගම කියන්නේ. මේකේ එහෙම එකක් නැහැ. එහෙම නැත්තේ නැහැ. මේ මේම කුත්තිය නමුත් Tamanටම Tamanගේ විමුක්තිය හොයා ගන්න පුළුවන් කතාවක් තියෙනවා. අන්නේ ඒ ජීවිත පරිවර්තනයේට විපර්යාසයට ඇත්තටම බෞද්ධයා කැමති තිබෙලෝ තුඟ දෙනෙක් කැමති නැහැ. ඒගොල්ලන්ට මේ අනිකුත් ආගම් කරන ටික කරලා මේ පෞල් කණ්ඩ. එහෙම නැත්නම් මේ කඳිරිල්ල කඹරන්නේ ඒකට අයිතිවාසිකමක් කරගන්න ආගමක් ඕන නිසා ඒක කරගෙන ගියාට මේ මේ පෞල් කෑම කියලා කියන්නේ ගෘහ ජීවිතය කියලා කියන්නේ කේසිත වැඩ කියලා කියන්නේ කැඹිරිල්ලක් බව තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකෙත් තරග කරනවා හොඳ කැඹිරිල්ල කමුරන්නේ. එහෙම නැත්නම් ගැලවෙන්න නිමොක්ඛයක් පමොක්ඛයක් විමොක්ඛයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ රාමුව ඇතුලේ මේ වචන කතා කරන්නේ නැහැ. ඒ රාමුව ඇතුලේ මේක මේ වගේ ආධ්‍යාත්මික ආගමික දේවල් කතා වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ කොච්චර හරි ඩාඩි දාලා මහන්සි වෙන එක. ඉතින් මේ මම මේ කතා කරන්නේ ඩාඩි දාලා මහන්සි වෙනට විරුද්ධව නෙවෙයි. මම මේ කතා කරන්නේ මේ దేవතාවෝ ප්‍රශ්නේ. ඉතින් ඒකට සර්වචනාංශයේ දෙන්නේ නන්දි භව පරික්ඛයා මේ භව නන්දිය මේ සංසාරයේ දිගට පවත්තන්න තියෙන කැමැත්ත. පවුල දිගට නඩත්තු කරන්න. අපේ කීර්ති නාමයේ දිගට නඩත්තු කරන්න. අපේ වංශේ පවත්තන්න සිංහල බුද්ධ ආගම පවත්තන්න අපේ ජාතිය ප්‍රෞඪ විදිහට පවත්තන්න කියලා මේ පැවැත්ම පිළිබඳ පුදුමාකාර කැක්කමක් තියෙනවා. තමන්ගේ බඩ රස්සාවක් ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ සෞඛ්‍ය සමන්ගේ ආ දීර්ඝායුෂ භාවය නඩත්තු කරන්නත් ඕනේ. ඒක තමයි ඕන දෙයක් අපි කරනවා. නැවැත්ම ගැන කතා කරන්න කියොත් නිමොක්ඛයක් ගැන ඒ බයට කාරණාවක් වෙලා තියෙනවා. ඒක අවමංගල්‍ය කාරණාවක් කළා තියෙනවා ප්‍රසිද්ධිය කතා කරන්න කැමති නැහැ සෙනගින්න තැන්වල මේ සෙනගින්න තැන්වල තියෙන පැවැත්ම විතරයි ඉතින් ඒකට නන්දි රාග නන්දි භව නන්දිය මේ භවයේ පැවැත්වීම සඳහා මේ මගේ මේ භව මේ පවත්වාගෙන යාම සඳහා පුදුමාකාර ව්‍යාකාර ව්‍යාපාර විවස්ථා සම්මුති නවසයා ගැනීම උත්සව ගොඩක් තියෙනවා. ඒක මේ අදින බරාදින කරත්තේ බර්බාගේ අලංකාර කිරීමක් කියලා කාටවත් හිතෙන්නේ ඒ ධූරය ධූරය කියන්නේ විගහට නික්ෂේප කරන්න කැමති නැහැ. තව ඊට වැඩිය ලොකු ධූරයක් ලැබෙනවා නම් කැමති. එහෙම නැත්නම් ලොකු විගහක් ලැබෙනවා නම් කැමති. ලොකු කරත්තයක් ලැබෙනවා නම් කැමති. අන්න එහෙම තියෙන ලෝකයේ නන්දි නන්දි භව පරික්ඛයන්. ඒ නන්දිය කැමැත්ත සංසාරේ පැවැත්ම සඳහා මේ තියෙන දේවල් වෙනස් කරන්න හදන එක පරිේශන කරන එක නිර්මාණ කරන එක යටිතල පහසුකම් හදන එක තාක්ෂණය හොයන එක ඒ ඔක්කොම නන්දි භවයේ කියලා දන්න නැත්නම් මේ Taman ඉන්න හිරගේ කීත ගන්නවා වගේ. ඒක ඔක්කොම පිරිසිදු කරලා තියා ඉනවා වගේ. ඒකේ පිත්තල ඔක්කොම ඇදලා සකස් කරලා මං ඉන්නේ ලොකු ගේක මහවුලු ගේ කියලා කියන්නේ ඒන බොහොම ආඩම්බරෙන් ගත කරනවා. ඒක තමයි නන්දි භවය කියලා කියන්නේ. ඒකට අර්ථකථනක් දීලා තියෙනවා සංස්කාර කියලා. අපි ජීවිත පුරාම කරන සකස් කිරීම කරන්නේ පැවැත්ම සඳහා. නමුත් මේ දේශනාවේදී නැත්නම් මේ దేవතාව මතකල දෙන්න අහන්නේ මේක නැවැත්මක් ගැන වහන්සිට කියලා දෙන්න පුළුවන් තේරෙනවද කියලා. තේරෙනවා. තේරෙනවට ඇහෙන්නේ නැතුවට කරන්න දෙයක් නැහැ. කොච්චර කිව්වත් ඒක ඇහෙන්නේ නැතුවර තේරුමක් නැහැ. ඒ මේ බුදුරජාණන්සේ කරන දෙයක් නෑ. අන්නේ ඒකට සැලෙන්නේ නැති ගැති තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ ලස්සනට මේ කියලා දුන්නාට බුදුරජාණන්සේට ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රද්ධාව තිබුණාට ඒකේ මිසට ඇහෙන්නේ කරන්නේත් නැහැ. ඒකට බුදුරජාණන්සේ සැලෙන්නේත් නැහැ. දොස් කියන්නේත් නැහැ. මේ මැට්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා එහෙම නැහැ. ඒක තමයි බුදු උනායි කියලා කියන්නේ. ඒක නිසා දේවතාවට උත්තර දෙනවා නන්දි භව පරික්ෂයන් මේ පැවැත්ම සඳහා කරන මේ ප්‍රයත්නය නතර කළා දාන්න. එනතන සංස්කාර සමතයක් ඇති කරනවා. සබ්බ සංඛාර සමතෝ. එහෙම නැත්නම් චේතනා අනාගත පැතුම් නතර කරලා වර්තමාන මොහොතේ ශීර්ෂිය සතුටින් ජීවත් වෙනවා. අපිට වර්තමාන මොහොතේ ජීවත් වීම නිකන් අව탁සීරු ලක් වෙලා තියෙනවා. ඊට වඩා හරි වටිනවා අනාගතේ සැලසුම් කරන එක. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙන එක වෙච්ච දේවල් ගැන ඒ නිසා අපි නිතරම වර්තමාන මොහොත බුද්ධ විඳින වෙනුවට ඒක පාවිච්චි කරලා තිනවා සකස් කිරීම සඳහා වර්තමාන මොහොත කම්මලක මේසයක් වාගේ. දේවල් හදන්න හදලා තියෙන මිසක මේසක ආදාත් පිසිදු නැහැ. මේසි පිසිදු කරන්න වෙලාවක් නැහැ. ඒක වෙලාවෙන් දලා බාගෙට කරලාද වැඩ. ඒ නිසා නන්දි රාග නන්දි භවයේ තියෙන තාකල් සංස්කාර තියෙන තාකල් වර්තමාන මොහොතේ විවේකයක් ඇත්තෙත් නැහැ, ප්‍රමුඛයක් ඇත්තෙත් නැහැ, නිමොක්කයක් ඇත්තෙත් නැහැ. ඒක බොහොම ස්පාෂුවෙන් කියවලා දානවා. දකින්නෙත් නැහැ. තියෙන්නේ මේක විතරයි. ඒකත් අපි අවුල් කරගන්න ගතිය. ඉතින් ඒ විදිහට භවනා යම් මට්ටමට ගිය කෙනෙක් තමන්ට අපි ගත්තොත් නිකන් තාක්ෂණික වචනේ රූපේ රූප සංඥාවක් බවට පත් වුණාට පස්සේ එයා මේ එක්ක මේ සංස්කාර දිගේ ව්‍යාපාර කරනවා. නැත්නම් සංඥා දිගේ ව්‍යාපාර කරනවා. නැත්නම් වේදනා දිගේ ව්‍යාපාර කරනවා. ඒ නිසා මනුෂ්‍ය જાති තුනක් ඉන්නවා. වේදනා, සංඥා, චේතනා කියලා. ඉතින් මේ ඊගා මේ මේ වර්තමාන චිත්තක්ෂණය මම කෙලසගෙන තියෙන්නේ චේතනාවකින්ද සංඥාවකින්ද එහෙම නැත්නම් වේදනාවකින්ද කියලා දන්නවනම් යාන් තමන්ගේ නිකන් කේන්දරේ බලවගත්තා. මම හැම මොහොතෙම ලැබෙන ලැබෙන චිත්තක්ෂණය අවුල් කරගන්නේ මේ තුන් ආකාරකින්. ඒවා නාම ධර්ම. ඒවා විඥානි නැමැති අධික අධිරාජ්‍යගේ බලසේ නතුණා. අපි තුනටම යට වෙන්නේ අපි එක සේනාවකට බැඳිලා ඉන්නවා. විඥානයාගේ විඥානීය කරන යන මේ මායාවේ එහෙම නැත්නම් මැජික් දර්ශනේ බලසීනාවේ එකට බැඳිලා ඉන්නවා. ඉතින් මේ සාමූහිකව භාවනා කරලා කමඨාන් සුද්ධ කරනකොට තේරෙනවා දැන් මම බැඳිලා ඉන්න එක නෙවෙයි අනිත් එක නබැලලා ඉන්නේ. යාලත් ඒ තරම්ම ඒක කරදර කරනවා. එයා වෙන හමුදාවකට බැලලා කරදර කර ගන්නවා. දුක් ගන්නවා. තව කෙනෙක් තව හමුදාවට බැලලා දුක් ගන්නවා. මම ගන්නෙ කොයි හමුදාවේ දුක්ද කියලා බැලුවොත් ඒක මම ගන්න එකක් මිසක් මට පටවල ලද්දක් නෙවෙයි. එචා අපි කොච්චර ආශාවෙන් ඒ Tamange වගකීම දඬුවම වදය පවර ගන්නවද කියන එක බැලුවොත් ඒක හරි කනගාටු හිතෙනවා. මේ මනස මෙච්චර දුකට කැමතියි කියලා. වැඩට කැමතියි කියලා. මේ වගකීම් වලට කැමතියි කියලා. එහෙම නැත්නම් කක්ක වලට කැමතියි කියලා. හැබැයි ඒක හරි සතුටක් ඇති වෙනවා. දැන් සර්පලදාරි දෙවියන් වහන්සේ නෙවෙයි වගේ කියන්න ඕනේ මමයි වා කියන්නේ. මම තමයි මේවා පටව ගන්න. මම තමයි මේවා මගේ දාගන්නේ. දානෙල අපි নানা ප්‍රකාර හේතු කරුණු කියනවා අරක නිසා මේක නිසා කියලා. ඉතින් ඒක ඒ කතාව මෙතන මේ සූත්‍රයේ බුදුරජාණන්සේ ඉස්මතු කරලා පෙන්නන්නේ නැහැ. පෙන්නන්නේ මොකද්ද? මේ කියන සංස්කාර නිසා හෝ මේ තියෙන ඇතිදී ඇතිවිචිත කියනතර සකස් කිරීම නිසා හෝ එහෙම නැත්නම් සංඥා නිසා හෝ එහෙම නැත්නම් වේදනා සැප විඳීමේ අදහසින් මේ වර්තමාන මොහොත එළඹ සිටි චිත්තක්ෂණය අවුල් කර ගැනීම තමයි මේ නිමොක්ක පමොක්ක විවේක නැති වෙන්න හේතුව. ඉතින් ඒක එක සැරේ නැති කරන්න බෑ. එක සැරේ නැති කරෝ සීදීනසගතට වැඩිය හමාරු වෙනවා මානසික අසහන ඇති. ඒක ටික ටික ටික ටික ගෙවම් කරනවා. ටික ටික ටික ටික ගෙවම් කරන මොකෙන්ද මේ උදාසීන වූ වැඩක් නිතර කිරීමෙන්. තමන්ට ලාභ සත්කාර සම්මාන සිලෝක දෙන වැඩ පැත්තකට කරන්න නම් කිසිම ලාභය සත්කාරය සම්මාන සිලෝකයක් හම්බෙන්නේ නැති උදාසීන අරමුණක හිත ව්‍යවෘත කිරීමට අපි කියනවා ප්‍රතිපදා කියලා. ඒ ප්‍රතිපදාව ඉන්නකොට අනික් වැඩ කරගන්න වෙලාවක් නැහැ. යුතුයකම් ඉෂ්ට කරන්න වෙලාවක් නැහැ. වගකීම් වලට වෙලාවක් නැහැ. එයාට අපි කියනවා භාවනා කරනවායි කියලා. කමටහනක් වඩනවායි කියලා කියනවා. එළඹ සිටි 100 තියෙන කෙනෙක් කියලා කියනවා. එහෙම නැත්නම් අප්‍රමාදයෙන් ගත කරන කෙනෙක් කියනවා. ඉතින් ඒකට සාමාන්‍ය ලෝකෙ පිස්සයි කියලා කියනවා. මෙච්චර වාක්‍යල් සහිත වැඩ තියෙන නිසා කිසියම් ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් හම්බ නැති වැඩකට ජීවකාටිකටත් වැඩිය රාජකාරියටත් වැඩිය බොහෝම ගෞරවයෙන් හිතියු දාන ගත කරනකොට එහෙම ආයත භාවනා අපේක්ෂා භාවනා අපේක්ෂයි කියලා නමක් දාලා තියෙනවා කියලා ලොකු ස්වාමීන් වහන්සේ ඒ මුල් කාලේ රචනාවල ලියලා තියෙනවා. එහෙම කරන කෙනාට කෙලපිරිච්ච පරික්‍රමකට තරම්වත් ලෝකය සලකන්නේ නැහැ කියලා. අනිත් ඔක්කොම මේ ලාභ සත්කාර සම්මාන සිලෝක දිගේ පරිේශන ව්‍යාපෘත වෙලා ඉන්න වෙලාවේ මේ මනුස්සයා කිසිම උනන්දුවක් ඇති කරන්නේ නැති උදාසීන වෙච්ච නිතරම හම්බ වෙන මධ්‍යස්ථ අරමුණට ඔහේ හිත දාගෙන ඉන්න හුස්ම ගන්න එක දිහා බල බල ඉන්නවා. අවිදිනුට මම දකුණ තියෙන දිහා බල බල ඉන්නවා. ඉතින් මේක නිමොක්ඛයක් පමොක්ඛයක් විවේකයක් කියලා තේරෙන්න ඒ භාවනා කරන කෙනාට මේ භාවනා ප්‍රතිඵල තේරෙන්න කොච්චර කල් යනවද? එයා මුලින් කරන්නේ මේ ගුරු හාමුදුරු කියපු නිසා කරනවා. කාලසටහන නිසා කරනවා. අනික් කට්ටියට අහුවේ කියලා කරනවා. එහෙම නැත්නම් කවදාකවත් ඒ ආධුනිකයා ඒ විදිහට සංස්කාර වලින් වේදනාවෙන් සංඥා වලින් වෙන්වීම සඳහා ඉදිරිපත් කරලා දීලා තියෙන බුදුදානසේ අපි වෙනුවෙන් යෝජනා කරලා තියෙන මූල කර්මස්ථානට යන්නේ එච්චරම සාදරෙන් නෙවෙයි. ඒක නිකන් ලුණු කැඳ බොන්නා වගේ. ඒක නිකන් නිකන් පරි මේ මේ පතෝල හොද්දක් එක බත් කන්නා වගේ. කිසිම ප්‍රේකින් නෙවෙයි කන්නේ. ඒ විනෝඩ හිත කොච්චර දෝ රසමසවලු හොයනවා. අන්නේ රසමසවලු තුනට තමයි ඒ සංස්කාර සංඥා වේදනා තමේදනා සංඥා සංස්කාර වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක මේ වේදනා ශේෂ්ත්‍රයට සංඥා ශේෂ්ත්‍රයට සංස්කාර ශේෂ්ත්‍රයට පූර්ණ කාලිනව යන්න යෝගාවචරය රූප කර්මස්ථානයේ දක්ෂ වෙන්න ඕනේ. රූප කර්මස්ථානයේ දක්ෂ වෙන්න නම් ඒ කියන්නේ අර කියන උදාසීන රූපෙට නිතර ලැබෙන රූපෙට නොමිලේ ලැබෙන ඒ රූපෙට උපේක්ෂාසගත ඒ රූපෙට හිත දාන්න ඒකට ප්‍රිය වෙන්න ඒකට මනාප වෙන්න ඒකට ප්‍රමෝද වෙන්න දක්ෂ වෙනවා කියලා පොඩි වැඩක් නෙවෙයි මොන ලෝක විශ්ය දැනගත්තත් ඒක මේකට අපලෙට හිටිනවා ඒකට දක්ෂ වෙන්නේ මේ උදාසීන අරමුණකට හිත තබා ගැනීමෙන් හිත බේරා ගැනීමට දක්ෂ වෙන්නේ සංසාර බය දන්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් විතරයි. මේ සංසාරේ තාම රසයක් තියෙන කෙනාට සංසාරේ තාම අරක බලන්න ඕනේ මේක බලන්න ඕනේ කෙනාට අර වගේ කර්මස්ථානට හිත දාලා රූප කර්මස්ථාන හිත දාලා හිත නිමොක්ක පමොක්ක විවේක වෙන්න හිතෙන්නේ නැහැ. ඒ තාම සංසාරේ ඛණ්ඩ දේවල් තියෙනවා. නොදැක්ක පැති තියෙනවා. රස බලන දේවල් තියෙනවා කියලා ඒකම අවුස් අවුස් අවුස් ඉන්නවා මිසක්කා විවේකයක් හිතෙ දෙන්නේ නැහැ. ඒ නිසා සංසාර දුක තිබුණාට සංසාර දුක දකින්න බොම කලාතුරකින් සංසාර දුකෙන් ගැලවෙන්න පුළුවන් කියලා මේ దేవතාවගේ ප්‍රශ්නයක් අහන්නේ කලාතුරකින් කෙනෙක්. ඒගොල්ලෝ ඉස්සම කරන්න දෙයක් නැහැ. ඔච්චරම තමයි මරණකමුත් ඔච්චරයි ගැලපුමක් නැහැ කියලා. මේ මිනිහන් ප්‍රශ්නයක්වත් අහන්න හිතෙන්නේ නැහැ. මාරිස නිදුකානන් වහන්සේ සංසාර දුකෙන් මේ මනුස්සයා ගලවන හැටි ඔබ හන්ද තේිනවද කියලා අහන්න හිතෙන්නේ නැහැ. බුදුහන්සේ ළඟට ගිහිල්ලා අහන්නේ දුවට බබෙක් නැහැ. බබෙක් හම්බ වෙන්න මොනවද කරන්න ඕන කියලා. බෝධි පූජාවක් තියෙනවා. එහෙම නැත්නම් අල්ලපෙකට මනුස්සයා මගේ ඉඩ මල්ලනවා. අනේ බුදුහාමුදුරනේ මට මේක ගලවලා දෙන්නේ. ඔය කවදාකවත් මේ ගැලවුමක් ගැන කතා කරන්නේ නැහැ. බුදුහාමුදුර ගාව ගිහලා පින්කැලේ සල්ලි දානකොට මොනවද හිතන්නේ කියලා ඇහුවොත් එතනම තියලා තිබ්බොත් පොඩි පොතක් මේ සත පහක් විතර දාලා මට ලක්ෂ 10ක් විතර හම්බෙන්න ඉල්ලනවා. මේ බුදුහාමර මොඩේ කියලා හිතාගෙන. සත පහක් 10ක් අරකට දාලා යටිල්ලි වෙන මට මෙච්චරක් හම්බෙන්න ඕනේ කියලා. අට පාස් වෙලාවක් නැහැ. මන්ට සිවිල් සර්වන් ජොබ් එකක් හම්බෙනවා. මේ සත පහට පින්කෙටේට කීයක් කර දාලා ඉතින් මේ විදිහට තමන්ම රවට්ට ගන්න. කිසිම කෙනෙක් මේකෙන් ගැලවුමක් අහන්න බුදුහාමර ගාවට කියලා නේ නිසු කරන්න වංශ කොහොමද නිමොක්කයක් කොහොමද පමොක්කයක් කොහොමද විවේකයක් කියලා අහන්න බෑ මොකද තාම සංසාර දුක තේරුම් ගන්නෑ තාම මේකේ කාපු නැති පැති තියෙනවා දැකපු නැති පැති තියෙනවා යන්නේ ඒක දැක ගන්න බුද්ධ ධර්මවත් අපි යානි කතාවේ වත්තු කතාවේ කියෝ වගේ ඒකත් යානයක් කරගෙන ඒක වස්තුවක් කරගෙන යන්න හදනවා ඉතින් ඒක ඉතින් ඒ බුද්ධ අහංකාරයේ හැටි එහෙම තමයි ඒ ආර තමයි බුද්ධාංකාරය කියලා කියන්නේ. නිවන් දකින්න නෙමෙයි බුදුහාමර පාවිච්චි කරන්නේ නිවන් දකින්න නෙමෙයි ධර්මය පාවිච්චි කරන්නේ නිවන් දකින්න නෙමෙයි සංඝයා පාවිච්චි කරන්නේ නිවන් දකින්න නෙමෙයි සීලය පාවිච්චි කරන්නේ. මේිට වැඩිය තව කුට්ටියක් කඩාගන්න. අල්ලපු ගෙදර ඉන්න මුස්ලිම් මනසට වැඩිය කුට්ටියක් මත ලැබෙන්න ඕන. Hindu එක්කනට වැඩිය ලැබෙන්න ඕනේ. කතෝලික එක්කනට වැඩිය ලැබෙන්න ඕනේ කියලා අන්නේ මේ කුට්ටිය කඩා ගන්න තමයි පින් කරන්නේ. පින් කැටේට සල්ලි දාන්නේ ප්‍රාර්ථනා පිටවන්නේ. අන්නේ සීල ප්‍රාර්ථනා ඔය නන්දි භව කියන එකට වැඩෙනවා. අපි ප්‍රාර්ථනාවක් ගත්තොත් අපේ තියෙන ජඩ ගතිය පේනවා. අපේ තියෙන ෂට ගතිය තියෙනවා. අපේ තියෙන මායා ගතිය පේනවා. නිසා දානයක් දීලා මොනද පතන්නේ කිව්වොත් ආමිෂය දීලා ආමිෂය පතන්න පුළුවන්. ආමිෂය දීලා නිර්ආමිෂය පතන්න පුළුවන්. ආමිෂය දීලා මේ ගන්න කෙනාටත් දෙන මටත් නිවන පතන්න පුළුවන්. ඉතින් ඒ නිවන පැතීම තමයි පාරමිතා ශීත්‍යෙන් කුසල් කරනවා. අනික කුසල් කුසල් තමයි. හැබැයි ඒ ඉල්ලන්නේ තමයි ප්‍රශ්න දෙන්නේ. පිනක් කරලා ලබන්න තියෙන උසස්ම දේ නෙවෙයි ඉල්ලන්නේ. මොනවා හරි පිළිවුරු කියන එකක්, ගන්ධස්තරයක්, මොනවා රසමසූලක් ඉල්ලනවා. ඒක තමන්ගේ පැත්තේ හරි වටිනවා. ඒක තමයි අපේ ජීවිතය කියන්නේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුක් මත පමණයි. ඇත්තටම ජීවත් වෙන්නේ. ජීවත් වෙනවනම් ජීවත් වෙන්නේ මේ වර්තමාන මොහොතට ආපු වෙලාවක සමහර වෙලාවල් තියෙනවා. මේ හැම දෙයක්ම අත්දැකලා ඇති. වර්තමානයේ ඉන්නකොට හරි සතුටක් ඇති වෙනවා. එතකොට මේ වර්තමානයේ මොහොතක් ජීවත් වෙන බවට එළඹ සිටි සිය තියෙන බවට අප්‍රමාදයේ බවට ඇති වෙන සතුට නිමොක්ක පමොක්ක විවේක කියන වචන තුනෙන්ම ගැලපෙනවා. ඒ නිසා මේ කවුරක්වත් එහෙම අත් නොදකපු අය නෙවෙයි. අත් වින්දට ඊගා චිත්තක්ෂණේ ආයෙත් ආසාවක් ඇවිල්ලා ආයෙත් අර වගේ නන්දි රාගයක් ඇවිල්ලා භව භව රාගයක් ඇවිල්ලා මොකක් හරි සැලසුමක් ගන්න. ඉතින් අන්න ඒ වගේ කලාතුරකින් ලැබෙන ක්ෂණ මාත්‍ර වශයෙන් ලැබෙන සංසාර බයෙන් ගැලවීමට මේ වර්තමාන මොහොත කියනවා. මේ වර්තමාන මොහොත දැන්ටත් අත්දකලා තියෙන එකක්. ඒක නැවත වැඩි දියුණු කර ගැනීමට ප්‍රතිපදාව කියනවා. ඒකට ප්‍රමුඛ කියලා කියනවා. කවදා හරි කිරුණා පස්සේ විවේකයක් ලැබෙනවා. ඒකට නිවන කියනවා. දැනට අපි ඉන්නේ නිමොක්කේ. අර දුක් කරදර දෙන පීඩා දෙන චිත්තක්ෂණ අයින් කරලා ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් අර කිසිම දෙයක් නැති නමුත් දුක් නැති වර්තමාන මොහොතට හිත යනවා. අන්නේ කිසිම දෙයක් නැති ඒ දුක් නැති වර්තමාන මොහොතට සංස්කාර නැති එකක් කියලා කියනවා. ප්‍රාර්ථනාවක් නැහැ. වර්තමාන මොහොතට හිත ගන්න ප්‍රාර්ථනා කළ වැඩ නැහැ. අත නැතුවත් බෑ. අන්ත ප්‍රාර්ථනා කරවට එන්නේ නැහැ. ප්‍රාර්ථනාව වර්තමාන මොහොත කෙලසින එක. ඒ නිසා අපි සක්මන් කර කර ඉඳලා ඉඳලා ඉඳලා ඇඟට නොදැනී සක්මන් කරන වෙලාවේ මේ වම මේ දකුණ මේ ඔසවන යවන මොකක්වත් නැතුව අනායාසයෙන් සක්මන් කරලා ඔන්න නිමුක්ඛය ලැබෙනවා. ඔන්න පමුක්ඛය ලැබෙනවා. ඔන්න විවේකය ලැබෙනවා. ඒතකොට සැකයක් වෙනවා දැන් මේ ඉබේම සිටුවේ නිසා මෙතන සතිය නැතුවද සමාධිය නැතුවද පැටලිලාද කියලා. ආශ්‍රය ප්‍රසවාස කරනකොටත් ඉබේ වැටෙන හුස්ම දිහා තාපුවාම භාවනා කරනවා කියලා තේරෙන්නේ නැහැ. භාවනා කරන්න මොනවද කරන්න එපයි. ඒකට අනායාසයෙන් සිද්ධ වෙන හුස්මට හිත යනකොට මොකද දෙනෙක් කියනවා මට ආනාපාන සති භාවනා හරියන්නේ වෙන කර්මස්ථානයක් දෙන්න කියලා. අල්ලන්න පුළුවන් එක. ගුරුසු එක. නැත්නම් කියන මේ ගුරුන් ආචාර්යනේ වෙන ගුරුන් ආශිකෙනෙක් කාට යනවා. නැත්නම් කියන මේ භාවනා මධ්‍යස්ථානයේ තීරණයක් ඇති වැඩ කරන තැන හුස්ම දිහා බලන උලම් බල්ල කාටද හරියන්නේ. ඉතින් ජපවන්තරයක් කියන භාවනා මධ්‍යස්ථානයකට යනවා. ඉතින් ඔළුවේ හිට ගන්න කියන භාවනා මධ්‍යස්ථානයකට යනවා. මේක මොනවද කරන්න කියලා? මේ පමොක්ක විමොක්ක විවේක කියන එක මේ යමක් නොකිරීමෙන් උපේන එක සංස්කරණේ නොකිරීමෙන් උපේන එකක් කියලා එක තේරුම් ගන්නද භාවනා කියන වචනවත් බෑ විපස්සනා භාවනා කියන වචෙන්ට යන්න වෙනවා. එතෙන්දිත් භාවනා කියන එක අයින් වෙලා අඩු ගානේ සත්‍යමත් වෙනවා කියන වචනයකට අප්‍රමාද වෙනවා කියන වචනයකට ගියාම තේරෙන්න පටන් ගන්නවා මේකට බාධාව අපේ දැනුම තමයි. අපි යමක් දන්නවනම් අපි යමක් අහලා තියෙනවා ඒ ඔක්කොම අපට මේක හරි නෑ. මේට වැඩිය හොඳින් ඉක්මනට රසමස උලක් හොයා ගන්න පුළුවන් කියන අර අර මේ වසල හිතවිල්ල ඇවිල්ලා නන්දි භවය ඇති වෙන පටන් ගන්නවා. මේක ආලවට්ටම් කරන දා. ඉතින් ඒක ඒක දැක ගන්න එක වර්තමාන මොහොතේ මෙච්චර ලස්සන නොමිලි ලැබෙන මේ සතිචිත්තක්ෂණයේ තබා අපි මඤ්ඤණා කරන්නේ තණ්හා මාන දිට්ඨි දිගේ මේක තවත් වැඩි දියුණු කරන්න හිතන හිතවිල්ල එතනදීම දැනගන්න පුළුවන් නම් ඒක මනුස්ස හිතේ තියෙන ශ්‍රේෂ්ඨම දැනගැනීම. මේ පිරිසුදුකම තියෙද්දි මගේ හිත අපිරිසුදුකමට අදිනවා. ඒක ලියලා ඒක පැකිලෙන්නේ නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් නම් යාට ආනිසංස ලැබෙනවා. එහෙම ප්‍රකාශ කරපේවා තමයි සූත්‍ර කියලා කියන්නේ. උත 12000ක් විතර තියෙනවා. තමයි හරියටම දැකලා තියෙනවා මෙන්න මෙතන හින්දාදී මගේ හිත මේ මේ ආකාරවලට කෙලෙස් වලට අදිනවා. ලැජ්ජාවක් බයක් නෙවෙයි ඒ හෙලි කරනවා ඉස්සරහට මේ ශාසනයේ ප්‍රතිපදාව විනායට තේරෙන මෙන්න මේ විදියට මගේ හිත පිසිදුකම තියෙද්දි ආලවට්ටම් දාලා ක්‍රියා කරලා තැయ్య වෙන්න හදලා අයියා වෙන්න හදලා කක්ක කරගන්න හැටි. ඒක ඔක්කොටම සමානයි. හැම කෙනාටම පිසිදුක හිත ලැබෙන්නේ නොමිලේ. ප්‍රයත්නයකින් තොරව බොහෝ කාලයක් කිරීම නිසා ඇති වෙන ඇබ්බැහියෙන් අත්දැවැලීමේ සංසාරයට ඇදෙන්නේ බොහෝ කාලයක් කරපු ඇබ්බැහියකින් තමයි අපි ඉන්නේ තද බල ඇබ්බැහියක අපිට ඒක හොඳට වෙන කුඩු වලට ඇබ්බැහිච්ච මිනිස්සු සූදුවට ඇබ්බැහිච්ච මිනිස්සු මද්දවයට ඇබ්බැහිච්ච මිනිස්සු ස්ත්‍රීන්ට ඇබ්බැහිච්ච මිනිස්සු හොඳට පේනවා අපි හිතනවා අපින ආදි ෂෝක් කියලා කිසිසේත් වෙනසක් නැහැ අපිත් ඉන්නේ ඇබ්බැහියක එන්නේ මේ ඇබ්බැහියයි ලේපිත තියේදී දැක ගන්න පුළුවන් වෙන්නේ උදාසීන අරමුණක හිත තියන්න ගිහිල්ලා උදාසීන අරමුණට සාපේක්ෂව මේ සිද්ධි බහුල විචිත්‍ර අපි හිතන මේ දක්ෂයි කියන චිත්තක්ෂණේ තියෙන වසල ගතිය අර අහිංසකම නැති කරන ගතිය දකින්නවනම් නන්දි භව පරික්ඛයන් කියලා කියනවා. තවදුරටත් සැලසුම් කරන්නේ සැලසුම සැලසුම් කරන හිතන හිත අහිංසකම නැති කරනවා. සරල ගතිය නැති කරනවා. නිවන ඊගාවාත්මයට පන්නනවා. ඒසා නිවන තියෙන්නේ ඒ යන්ති බව නැති එහෙම නැත්නම් සක්මන් කරලා කරලා කරලා අපි විනාඩි 35ක් විතර කරුවා කියලා තේරෙනවා ඉබේම සක්මන යනවා. මට පේනවා මම ඇවිදිනවා. ඉඳලා හිටලා මේ අතීත අනාගත දෙනවා ආයෙ සක්මන්ට එනවා. ඒකම ඉඳගෙන ඉන්නකොට වරින් වර වරින් වර Taman හොඳට වාඩි වෙලා ඉන්න බව නොමිලේම ඉබේම හුස්ම ගන්න බවත් ඒ හිත අලවා තබන්න පුළුවන් ගැතියකුත් තියෙනවා. සමාහට තුන නිකන් මේ ඉඳගෙන ඉන්නවා උලන්නම් වැටෙනවා තමයි හුස්ම මොකක්ද ඕක ඇති වැඩි. ඒකම හීන වෙලා මිට වෙදී නරක ධනාගත සැලසුමක් මිට වෙදී නරක දරුවන්ගේ සුභ සිද්ධියක් නැත්නම් මිට වෙදී නරක වෙන ලාභ සත්කාර සම්මානයක් කියලා අරක නැති කරනවා. ඉතින් මේ දෙකේම සමාන වටිනාකමක් තියෙනවා. දෙකේම සමාන වටිනාකමක් තියෙන ඕනේ නම් කෙලෙසෙන්න පුළුවන්. ඕනනම් කෙලසිච්ච ඉතින් තමන්ගේ අර උදාසීන අරමුණට එන්න පුළුවන්. අන්න එතනදී මේ ප්‍රයත්න අතහැරීම ප්‍රාර්ථනා ප්‍රණිදි අදිෂ්ඨාන අතහැරලා මේ ස්වභාවික කරණයට වෙන්න යෑම ඔය මේ ශිෂ්‍යම ජපානි චීනේ වගේ තාවිසම් කියලා වෙනම භාවනා ක්‍රමයක් තියෙන මේ ස්වභාවයට එකග වෙන එක විතරයි අපි කරන්නේ. ස්වභාව ධර්ම නිවන් දැකලා තියෙනවා. එහෙම නැත්නම් ඒක සුද්ධ කියනවා සමහරට මේ කය නිවන් දැකලා තියෙන්නේ කයත් එක්ක ඉන්න ආත අකල් නිවන් දැකලා. કોઈ වෙලාව හරි කය අමතක කරලා අතීතනාගතයට ගියා නම් වෙන කෙනෙක්ගේ කයක් බැලුවා නම් වෙන තැනක් බැලුවා නම් ආය නන්දි භාවයට වැටෙනවා. සාමේ තණ්හාවට වැටෙනවා. සංසාරට වැටෙනවා. ඒ හැම වෙලාවෙම මේ කයත් එක්ක ඉන්න බැරි තරම් අපි කයත් එක්ක තරහයි. ඒ තරම්ම කය නොදකින් නොපතන් නොදුවමකින් එතකොට නිමෙක්ක නිමොක්කම්ප මොක්කම් විවේකක් නැහැ. මේ නිමොක්කම්ප මොක්කම් විවේකත් කියලා තියෙන්නේ මේ වර්තමාන මොහොතේ කය හිත පවත්තන එක. ඒක පවත්තන්නේ කිසිම කෙනෙක් මොකුත් කරන්න ඕනේ. ඒක සංසාර කෝටි ගාන කල්ප කෝටි ගාන පවත්තලා පරිණාමය වෙලා ඇවිල්ලා තියෙනවා. පටිසරණු හැඩගැහෙනවා. බලවතා ජය ගන්නවා. ඒක ආය කතා දෙකක් නැහැ. ඒක මේ මේ මේ කොහොමඩක් අතින් එහාට යන්න බෑ කාටවත්. පරිසරයට හැඩගැහෙනවා බලවතා ජය ගන්නවා. ඒක මේ පරිණාමවාදීදී කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒව එහෙම වෙන්න පුළුවන්. ඒත් වර්තමාන කයේ හිත පාත්තන කොච්චරක් අදිෂ්ඨාන නැතුව ප්‍රාර්ථනා නැතුව කියලා කෝටි ලක්ෂ වාරයක් උසුඳියා බලන්න. කියලා කෝටි ලක්ෂ වාරයක් පයින් ඇවිදින්න වෙනවා. කියලා කෝටි ලක්ෂ වාරයක් ධත්මජිනකොට ධත්මජින බව දැනගන්න වෙනවා. කෑම කනකොට කෑම කන බව දැනගන්න වෙනවා. මූණ හොදනකොට මූණ හොදන බව දැනගන්න. මොකද අපි නිතර කරන දේ. අන්න ඒකට පේනවා මේ කටයුත්ත ඉබේම සිද්ධ වෙන හැටි. ඒක නිකන් තන්ත්‍රානුසාරයෙන් සිද්ධ වෙනවා කියලා කියන සදාචල යන්ත්‍ර කියලා. වෙන වෙන හැටි බලනකොට පේනවා මේ වැඩිච්ච යනවා ලස්සනට මම යන්නේ. වැඩි ලස්සනට අනික ඒකට කොච්චරක් හැබැයි වෙන්නව. කොච්චරක් ඒක සංගීත භාණ්ඩයක් නම් වයලා වයලා වයලා කොච්චර පුරුදු වෙන්නවද කියලා. අන්න ඒ චිත්තක් වෙන්න එනකොට නිමොක්ඛ ඒ මාර්ගයක් තියෙනවා. උදාසීන අරමුණක් අරගෙන මේ පීරිගගා ඉන්නවා. ආශාර ප්‍රසආශයෙන් බල බලයි. ඇයි නම් වෙලාවේ වම දකුණ බල බලයි. ඇඳුමක් කඳිනකොට කෑමක් කනකොට ගැද්දරක් පරිහරණය කරන හැම වෙලාවෙම ඒක දන්නවා. ඒ දැන ගැනීම හරහා අනිකුත් নানা ආකාර විචිත්‍ර හිතවිලි වලින් හිත අයින් වෙලා මේ උදාසීන අරමුණේ හිත පාත්තන්න යන්න පුළුවන් වීම දේවතාවට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. දේවතාව දන්නවා ඒ පාර ගිහලා ගොඩ වෙච්ච එක්කෙනෙක් දැක්කට පස්සේ. බුදුජානහන්සිට මේ ගාථාවේ මේ සූත්‍රයක කියවෙන්නේ නැහැ. මේ සූත්‍රයේ කියවෙන්නේ වර්තමාන මොහොත ප්‍රණිදි ප්‍රාර්ථනා අදිෂ්ඨාන වලින් කෙලසෙන හැටි. ඒ කෙලසීමට අපි තෑගි දෙන හැටි. සාහිත්‍ය නිර්මාණ කියලා, නව සංස්කරණ කියලා, අභිවෘද්ධිය කියලා, එක එක දෙපාර්තමේන්තු වල විශ්වවිද්‍යාලවල හදාගෙන ඒ ඒ දෙපාර්තමේන්තු වල ඔක්කොම ඉන්නවා. මේක ඒකට එන හිතසින කල්බూరు අදහස් සරුංගල් උඩට රැටි. ඔක්කොගෙම තියෙන සමාන තකතිරකමක් වර්තමාන මොහොත බැඳිල්ලක් අහිංසක බව නැති ගැටියක් දිඹුතු ජනංශේ නිස්සද්දෝ කියනවා. මේ සියලුම ලෙඩ රෝග වලට මේ සතිය තමයි එකම උත්තරය. ඒ කායන මාර්ගයේ තියෙන. ඉතින් ඒකේ හිත ගතකරනද මේ නිමොක්ක කියලා කියන්නේ අන්නේ හිත ගත කිරීම සඳහා ගන්න ප්‍රතිපදාව කියලා අටුවචාන් වහන්සේලා දෙන්නා වෙනවා. එimhe කර කර යනකොට වර එක ආංශික වශයෙන් චිත්තක්ෂණ වශයෙන් ප්‍රමුඛයක් ලැබෙනවා. ඒ චිත්තක්ෂණය පිරිච්ච ගතිය වැටෙනවා. සම්පත්‍ති කර ගතිය වැටෙනවා. මේ වැටෙන වෙලාවේ ඒක ස්වභාවික වරණයෙන් මෙන්න මෙහෙම එක්කුත් මට තියෙනවා මට හිත හිතට මෙහෙම එකක් ගන්න පුළුවන් කියලා ඒක හඳුනා ගැනීම සංඥා තමයි. අපේ හිත ඒක නෙවෙයි හඳුනගන්නේ කෙලසිච්ච චිත්තක්ෂණ හඳුනනවා. මට කවුරු හරි බැන්නා මට කවුරු ස්තුති කරා මං ඇවිදින කකුල පය ගැවිලා වැටුණා පය වැදින්නේ නැතු යන්නේ පාද ගණන් ගණන් කරන්නේ නැහැ පය හැප්පිච්චිව ගණන් කරනවා අන්නේ විදිහට අපි සංඥා තබන තාක් සංඥා කියන්නේ අපිට අහේනි කර දේවල් වලට එනේ භාවනා කර කර ඉන්න වෙලාවදී යම් වෙලාවක හරි මේ හේතු කණු සම්පූර්ණ වෙලා තමන් හොඳට ඒ ක්ෂණ සම්පත්‍ය බුද්ධින වෙලාවේ ඒක එන්න හේතු වෙච්ච කාරණා හොයන්න සංඥාවකුත් තියෙනවා. මං කොහොම වෙලාවක වාඩි වුණොත්ද මොන වෙලාවදී මට භාවනාවේ සාක්ෂාත් වුණේ කියලා අන්න ඒ සඳහාත් සමාධිස්සච නිමිත්තක් ගායියෝති කියලා ඊතර සංඥාවක් තියෙනවා. ඒක අපි අතින් කවදාවත් වැඩ ගන්නෑ. අපි සංඥා ගන්නෙම වර්ධින තැන්වල. පරදින තැන් වල. එනතන උත්කෘෂ්ඨ අවස්ථාවල සංඥාව ගන්නවා. අර විමුක්ති මාර්ගයේ විමුක්ඛ වෙන තැන සංඥා ගන්න දන්නේ මොකද ඒක ඒ සංඥා උත්කෘෂ්ඨ නැහැ. ඒ සංඥා විචිත්‍ර නැහැ. ඒ සංඥාවල් බොහොම බොඳ වෙච්ච ගතියක් තියෙනවා. අන්නේක අහුලන්න සරුවචනාංශය දාන්න. අන්නේකට තමන්නාංශගේ සිවණක් පිස යොමු කරවන්න සරුවචනාංශය දාන්න. සංඥා ගන්න කුප්පන් නැති දේවල් වල. කෙලස් කරන්නේ නැති දේක. ඉතින් මේ සංඥාවල ලොකු වටිනාකමක් නැහැ. නිසා හරියට Tamanට මේ වෙලාවේ තමයි භාවනා හරියන්නේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාවනා හරිය ඕනම වෙලාවක තමයි තේරෙයි කියලා මෙන්න මේ මේ විදිහට පෙළ ගැහිච්ච නිසා මේ භාවනා හරිය කියලා සංඥා ඒ හරියන භාවනාවට පෙරමග ලකුණු වගේක් තියෙනවා. නැකත් බලනවා වගේ යෝගාවචරයටම තේරෙනවා අද නම් භාවනා හරියයි කියලා හරියට පස්සේ තේරෙනවා. ඒක නිසා ඒකෙන් සංඥා අරගෙන පුළුවන් තරම් කියනවා මේ හිත විවිධක වෙන නැත්නම් වර්තමාන මොහොතට ගන්න පුළුවන් මේ අවස්ථාව හඳුනා ගැනීම ඉස්සල්ලාම අහම්බෙට සිද්ධ වෙන්නේ. ආයතන මේ ගුරු ආමතුරුන්ගේ ආශිර්වාදය නිසා. එහෙම නැත්නම් මේ මෛත්‍රී බුදුහාමතුරු ආවොත් මේක මට ලේසි වෙයි. එහෙම නැත්නම් මේකේ කැඩුවේ අසවලා කියලා විනානා ආකාර කරුණු හොයනවා. මිසක්කා මේ හරිගිය වෙලාවේ හරියෑමට හේතු වෙච්ච පසුබිම් කාරණා හොයනවා කියන තරම් අපි ළඟ ඒ විශිෂ්ට ඥානෙ නැහැ. ඒ නිසා හරිගිය නැති කෙනෙක් ඇත්තෙත් නැහැ తాවකාලිකව. ක්ෂණ මාත්‍ර වශයෙන් හරිගිය නැති කවුරක්වත් නැහැ. අන්නේ හරියන්න හේතු වෙච්ච පසුබිම් කාරණා සංඥා වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපි ඔක්කොම මේ පිටලා තියෙන, එල්ල වෙලා තියෙන, යදවිලා තියෙන මේ සැප හොයන්නේ. අපේ දරුවන්ට සැප හොයන්න, ජාතියට සැප හොයන්න, අපි අපේ සැප හොයන්න, මගේ සැප හොයන්න කියලා. ඒ සැප හොයාගෙන යන ගමනේ හම්බෙන හරියක් හම්බලා තියෙන දුක. ඒකේ ඕනම මේ දාර්ශනික පිළිගන්න. සැප හොයන්න වැඩියෙන් දකලපු මනස වැඩියෙන් දුක් විඳලා තියෙනවා. කොයි වෙලාවක හරි මේ ජීවිතේ දුකක් කියලා දුක බාරගත දවසේ සැප ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් බාර ගැනීම පෞරුෂත්වයට හරිනෑ වගේ. ඒම සංසාරේ දුක වුණාට ඒකේ අම්මලා තාත්තලාට වැරදිලා මට පුළුවන් වෙයි. ওই බුදුහාමුදුරන්ට වැරදිලා කියන්නේ මම කොහොමද මේකේ සැප කැල්ල හොයනවයි කියලා මේ සැප දුක දෙකේ මිනිස්යාගේ තියෙන මේ මෝහය. සැප හොයන්න හොයන්න ලැබෙන දුක දුක බාර ගන්න බාර ගන්න තැඹෙන සැප. කියලා මේ සැප දුක පිළිබඳව උදාසීන බව නැත්තම් වේදනාව පිළිබඳව Nirodha බය අපි සංසාර ලෝකයා සලකන්නේ නෝන්ජල්කමක් විදියට. ලෝකයා සලකන්නේ තටමඬ ඕන, අමුඩ ගන්න ඕන, දාඩි ගන්න ඕන, සප හොයන්න ඕන. මේ සප හොයන්නන් එක රණ්ඩු වෙලා දිගින් දිගටම දිගින් ඉබට අපි රණ්ඩු කර කර ඉන්නවා වර්තමාන මොහොතත් පන්නනවා. එනිසා මේ භාවනා කරනකොට විතත් පරියංග භාවනාදී උනත් අපිට මේ හිතනවා මේ ආනාපාන දැකීම සපක් ඒ කිනාට මෙතන ආනාපාන දැකීම දුකක් කියලා. ආනාපානෙම අපි ගත්තොත් ආනාපානන භාවනාව මේක ප්‍රණීතයි මේක හීනයි කියලා මේ දෙක වෙනස් වෙනවා. මොන කාරණාවෙන් විනිශ්චය කරනවද කියලා කියන්න බෑ. ඊමණට හැමදාම එක විදිහට හිතන්නේත් නැහැ. ඒ නිසා මේ ඕනම දෙයක් අපිට බලන්නත් පුළුවන් දුකට බලන්නත් පුළුවන්. ඕනම දෙයක් හීනව බලන්න පුළුවන් ප්‍රණීතව බලන්න පුළුවන්. ඒ නිසා එන දේ එnde ඉස්සලා විනිශ්චය කරලා තකමක් කියන්න යන්න එපා. උන්ට ඇවිල්ලා යන්න ආරියි. සැප දෙන දේටත් යන්න හැමදාම සැප දෙන දේ ඉවරෙන්නේ දුකකින්. හැමදාම දුක් දෙන දේ ඉවරෙන්නේ සැපකින්. අපි කවදාකවත් මේක ඉවරනකම් බල්ලා නැහැ. ඒ නිසා අපි හිතනවා සැප දෙන දේ පටන් ගන්න දේ සැපෙම ඉවර වෙනවා කියලා. හිතාගෙන සැප හොයනවා. නමුත් ඒක පැහැදිලි සත්‍යයක්. හැම සැපක්ම ඉවරෙන්නේ දුකෙන්. හැම දුකක්ම ඉවරෙන්නේ සැපෙන්. මෙන්න මේ දෙක මේ වේදනාව පිළිබඳව අන්නේ මධ්‍යස්ථාසිකෙන් බලානින්න ගියාම මේ මනුස්සයාට රස වින්දනය දෙන්නේ ගොරකයි කියලා කියනවා. මේ ගොරක නෙමෙයි රස වින්දනය දන්නවා කියලා කියන්නේ රස දකින්නට විසිල් ගන්න ඕනේ අප්පුඩි ගන්න ඕනේ උඩපණින්න එපා. නැත්නම් මේ සැප දුක දෙක එකමයි. සැපයි දුකටයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. හොඳයි නරකයි දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඒ නිසා මේක දිහා මේ විදිහට බලන්න පුළුවන් කියොත් අපේ යාළුවෝ කියාවි "යෝක ඉස්සර අපිත් එක්ක හොඳට ජොලිය හිටපේක. දැන් ගොරකයා. උට දැන් රස තේරෙන්නේ මැට්ටා. ඌ කොයි දෙයක් න්‍යා සමසේ බලන් ඉන්නවා කියලා ඒ ස්වභාවයෙන් අයින් කරනවා. ඒකට අසප්‍රසංගෙන් අයින් වෙනවා. ඊට අපිට හම්බෙන්නේ සත්පුරුෂයෝ. ඒ නිසා මේ වේදනාව පිළිබඳ හෝ එතකොට මේ අටුවාචාන් වහන්සේලා පෙන්වන්න හදනවා මේ සංස්කාර වශයෙන් හෝ සංඥා වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ අපි මේ දකින අරමුණ අපි ගත්තොත් ආහනපානේ නැත්තම් පිම්බීම හැකිලිම දිහා එක එක එක එක පසුවෙන් චිත්‍ර වෙනස් කරනවා වේදිකා සරසිර වෙනස් කරනවා නමුත් පසු කාලීන මේ ත්‍රිපිටකය විශ්ලේෂණය කරපැත්ත කියනවා බොහෝ විට අපි සංසාරයට අහුවෙන්නේ එක්ක සංස්කාර අනුව වෙනස් කරන්න ගිහිල්ලා. ඒ කිනාට වේදනා සංඥා දන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ. තව කෙනෙක් සංඥා කිරීම හරහා, ලේබල් කිරීම හරහා නැත්නම් ඒ ලේබල් අතු අඳුනා ගැනීම හරහා සංසාරේ පටලවා ගන්නවා. එයාට සංස්කරණය ඕනෙත් නැහැ, වේදනා ප්‍රශ්නකුත් නැහැ. තව සමහරතු වින්දනයේම හොයනවා. වේදනා චරිත. ඒ කට්ටියට සංස්කාර සංඥා තේරෙන්නේ. ඒ නිසා මේ කියන බණ එකට අල්ලලා කිව්වොත් තුනෙන් එකට තේරෙයි. තුනෙන් දෙකට තේරෙන්නේ නිසා මම මේ පටලවාගෙන ඉන්නේ කොයි පැත්තෙන්ද කියලා බලනවා නම් ඒක හරියට නලාව පපුවට තියලා බලනවා වගේ. නාඩි අල්ලලා බලන වාතයේද කියලා තියෙන පිටද කියලා තියෙන සෙමද. වාපිච් ඔය දෙක කිපින් දෙන්නේ. ඒකේ මේ උදේ ඉඳලා මධ්‍යහන වෙනකොට හැන්ද වෙනකොට ඔය තුන වෙනස් වෙනවා. ඒකේ බේසජ්ජ මංසාලිය තමයි පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට පාපිච්චෙන් වෙනස් වෙන. ඒ සූර්යාගේ ගමන අනුව. ඒකට අපේ ඇඟෙත් වෙනස් වෙනවා. ඒකට වේදාස තියලා මහා දේවල් බලන්නේ නැහැ. කිවිල තියෙන්නේ මොකද්ද කියලා බලන්න. හැබැයි ඒක පුරුෂ ලක්ෂණයක්. ඒ කෙනාගේ හැටි එහෙමයි. යා පිත් රෝග කිපෙන කෙනෙක්. වාත රෝග කිපෙනගේ සිම්ම රෝග කිපෙන කෙනෙක් කියලා අල්ලන්න පුළුවන්. ඒ වගේ ওই සංඥා වේදනා චේතනා කියන තුන අනුව තමයි අපේ චරිතය හැදෙන එක අපිවත් දන්නේ නැහැ. මම මට වැඩියෙන්ම කිපෙන්නේ කොයි ආපිත් සෙම්කින් කෝකද කියලා දන්නේ නැහැ. දැනගන්න ඕනේ නැහැ. හැබැයි ලෙඩ වෙන්නේ නැතුව ඉන්න දැනගන්න. ඒ නිසා මේ මේ භාවනා කරනකොට මේ භාවනා කරන කෙනා භාවනා කරගෙන යෑමේදී මතුවෙනා වූ බාධක කරදර තෝරන්න බේරන්න නැතුව වාර්තා කරනවා නම් දෙවැන්නේකට කියන්න පුළුවන් මෙයාට තියෙන අසවල් ලෙඩේ කියලා. අසවල් තමයි පටව ගන්න. ඉතින් ඒ දේ දැනගන්න, ඒ කියන්නේ සමහරට තියෙන්නේ මේ සංඥා බාධන බාධාද, විස්ංස්කාර බාධාද, වේදනා බාධාද කියලා දැනගන්න රූප කර්මස්ථානේ තමයි භාවනා කරන අරමුණ දෙපිට දමා ගන්න ඕනේ. වශී කර ගන්න ඕනේ. සිද්ධි කර ගන්න ඕනේ. ඒකවත් කරගන්න බැරි නම් අපිට හරි අමාරුයි. මේ ලෙඩේ මොකද්ද කියලා අල්ලගන්න. ඒ ලෙඩේ අල්ල ගන්නත් Tamange කැමැත්ත තියෙන්න ඕනේ. භවනා කරනකොට සිද්ධ වෙන දේ ඒ විදිහටම වර්තා කරන්න ඕනේ. සංස්කරණය කරන්න නැතුව. එහෙම කෙරුවත් එක චිත්තක්ෂණේ නිවන් දකින්නේ නැහැ. ගොඩාක් කාලයක් කරන්න ඕනේ. කර කර කර කර ඉන්නකොට තමයි තේරෙනවා ඉස්ලාම මේ නිමොක්කේ කියන එක තේරෙනවා. ගැලවෙන් මාර්ගයක් අහුවෙලා තියෙන බව තේරෙනවා. මෙතෙක් කලොත් මාර්ගය හොයන්නේ නැති කවුරක්වත් ලෝකේ නැහැ. හැම කෙනාම මාර්ග හොයමින් තමයි ඉන්නේ. නමුත් මේ ලක්ෂයක් මාර්ගක් තියෙනවා. ඒක ඔක්කොම අපායගාමි. ඊනාරියක් මාර්ග තීරම අපාගාමි. එකක් විතරක් තියෙනවා ඇස්සේ නිමොක්ක මාර්ගය. ඒ නිමොක්ක මාර්ගය හැප්පිච්චා දැන් මේ නිමොක්ක මාර්ගය කියලා දන්නවනම් විශාල ලාභයක්. අපි අනන්ත වාර ගන්න හැප්පිලා ඉතිවත් අනික් මාර්ග විදිහට පටලවාගෙන ඒක වෙන්කොට හඳුර ගන්න දන්නේ. ඒ නිසා අපි ඒ ස්වභාවික වර්ණයේ ඇති අපේ ඉඳුරන් තාම ප්‍රණීත වෙලා නැහැ. වරින් වර වරින් වර අපිට හම්බ වෙනවා කල්යාණ මිත්‍ර හම්බ වෙනවා සත්‍ය ධර්ම ලැබෙනවා විමුක් නිමුක්ක මාර්ගය හම්බ වෙනවා අපි ඒක ඔක්කොම අනික් මාර්ගات එක පටලවා ගන්නවා හදිසියේ කිරි දෝන කලයටම ගොම ටිකක් වටනවා වගේ නැත්තම් ගොමාස් කරන වාදනයේ කිරි දෝන්න හදනවා වගේ ඒක වෙන් කරගන්න දන්නවා නම් අපි ඔක්කොටම තියෙන සමාන ප්‍රස්තාවක් සමාන අවස්ථාවක් අපි හිතනවා නෑ මෛත්‍රී බුදුහාමුදුරුවෝ આવොත් අපිට මේක ලේසියි කියලා අපි හිතනවා ලබන ආත්මේ මේ වගේ රටක ඉපදෙන්නේ නැතුව ජපාන වගේ රටක ඉපදුනොත් මේට වැඩිය ලේසියි කියලා. නැත්තම් පළවෙනි ලෝක රටක ඇමරිකාව වගේ වීසත් ඕනේ නැහැ නේද ඒකට. කෙලින්ම ඇමරිකාව යන්න පුළුවන්. ඉතින් හිතනවා මේගොල්ලෝ මේට වැඩිය හොඳ තැනක ඉන්නවා ඉතින් කියලා බලමු. නැත්තම් දැන් තමන් කරන රස්සාවේ මේට ඉහළ නිලයේ ලැබුණොත් වැඩිය හරි කියලා හිතනවා. මැරෙනවා. රණ්ඩු කරගෙන අරුගේ උගුරල් කාගෙන මැරෙන්න හදනවා. උගෙන් පොඩක් කාණ්ඩ බලන්න ඔබ කොහොමද ඉන්නේ කියලා ඌ ඊටි හිල් තියෙන නිලයට මැරෙන්න හදනවා. ඒකට ගියාට පස්සේ ඊට වෙටි ආපක්. කිනි කබලක් කොට ඉන්නවා වගේ. ඉතින් දිගින් දිගට දිගින් දිගට යනවා. ඒක තමයි ඔය හදලා තියෙන මැනේජ්මන්ට් ටෙක්නික් එක කම්පුරන්නමයි හදලා තියෙන්නේ. පොඩි පොඩි කෑලි ටිකක් අරින් මේ හම්බ වෙනවා අතරමඟදී ඔය ෆ්‍රින්ජ් බෙනිෆිට්ස් කියලා තියෙන්නේ. ඒ කෑලි ටිකක් දීලා අරුන්ගෙන් කඹරවනවා. ඌ අන්තිමට 55 වෙනකොට දැයෙන්න හම්බ කරලා. හැබැයි 55 වෙනකොට මැරෙන්න ලෙඩේ ඇවිල්ලා. ඒ ලෙඩේට ආරම්භ කරපු සේම දීලා ඉංගන්නේක් වගේ මැරලා යනවා. මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. උඩ උඩ විවේකයේ ආක්කප වෙලා. විවේකයේ අසාධාරණ දෙයක් වෙලා. දරුවන් වෙනුවෙන් කඹරලා. ජොබ් එක වෙනුවෙන් කඹරලා. දැන් ජොබ් එක ඕනෙකට ප්‍රොමෝෂන් දෙනකොට ඒ පඩියේ පඩියට වැඩ අරගෙන ඉවර කරලා පඩිය දෙන්නේ. ප්‍රොබේෂන් එක තියලා පර්මනන්ට් කරනකොට උගේ කඹරන්න පුළුවන් හැටි කඹරලා ඉවර ගන්න ප්‍රොමෝෂන් එක. අපි හරි ලොකු ලොකු ජයග්‍රහණයක් ලැබුවේ කියලා වෘචක්‍රමාලයක් දැම්මා වගේ පොල් කටුමාලයක් දානවා මේගොල්ලෝ. දාන රූක උගෙන් ගන්න තියෙන හැටි අරගෙන ඉතකන් ඒ කාලය ඇතුළත දිවා රාත්‍රී වැඩ ගන්න. ඉතින් මේ ලෝකේ අපේ දරුවෝ අද අපි කාර්යද පුදලා තියෙන කියලා බලන්න. මේ දේ නම් දැන් මේ ඔලු ගෙඩියොත් නම් ටික ටික වැටේනවා ඇති. ඔය කොච්චර ගියත් මේ දුණු වතුර බිව්වට පිපාසි සංසිඳෙන්නේ නැහැ. දැන් අපි ඒකටම අපේ දරුවෝ දාලා තියෙනවා. අපි හිතන ඒ දරුවෝ මේ නිමොක්කේට පත්තලා ඉන්නේ, පමොක්කේට පත්තලා ඉන්නේ, විවේකයට පත්තලා ඉන්නේ කියලා. උන් වලි කියන්නේ ගිනිසිබ හනුමා වගේ ස්පාසනතෝ ගෙන්ගෙට ගිනිචීතිය දුවන. උන්ගේ උගෙකට ගිනිචා ගන්න කියන එක අහන්න දෙයක් නැහැ. වලි කියන තිබ්බට පස්සේ හනුම හරි දක්ෂයි පයින්නවා. තැන් තැන් වලට පයින්නවා. ඌ පොඩ්ඩක් කරන්නේ පිස්සු ආදී වලිය පොඩ්ඩක් ආවන එක විතරයි ඌට කරන්න ඊට පස්සේ ආවහට පයින් ආයෙ වලිය පොඩ්ඩක් ගන්න යනවා ඉතින් රජ්‍යරෝ ගිහිචිප්පට රාජධානියම ගිහිචින ඌ අද තියෙන ආර්ථිකය වගේ එකක් තියෙහු ලෝකෙක කාලයකට පස්සේ මේ වගේ සත්‍යාගයේ නිමොක්ක විමොක්ක ඒ වගේම විවේකයේ දැකපු උදු කෙනකින් දැකලා අහනවා దేవතාවා ඔබ වහන්සේට සත්‍යාගයේ නිමොක්ක විමොක්ක විවේකේ තේරෙනවාද කියලා ඉතින් මේ අපේ සාමාන්‍ය දිනචරියාව ඇතුලේ මේක ඔක්කොම කියනවා. ඒකයි අර කලවන් වෙච්චි කෙලෙසයිත් එකයි වෙන්කොට හඳුර ගන්න දන්නේ මේ ඉහමොල නැහැ. උලමොල නැහැ. මේ දෙකටම ලබ්බට තිබ්බා තමයි පූලට කියන්නේ. ලබ්බයි පූලයි වෙනස්. ඒක දන්න කෙනා තමයි භාවනා කරපු කෙනා කියන්නේ. ඒක දන්න කෙනා තමයි වශී කරගත්ත මනුස්සයයි කියලා කියන්නේ. ලෝකේ දන්නෝ එයා. කොච්චර මේ බුදු පණ්ඩිත ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරනකොට කියනවා මුංගටයි ඒහා සමානව ගලි ටික්කුයි කලවම් කරලා 50ට 50 කලවම් කරලා හොඳට කලවම් කරලා දෙන්නේ කියලා කෝ පරිවිදාන කරනවා. පරිවිය කවදාකවත් ගල්ලේ ගැටකට ගහයිද කියලා. ඌ ටක් ගාලා ගහන්නේ මුංගටේට තමයි. මනුස්සයාට ඒක නෑ. ඌට ගල තේරෙන්නේ නැහැ මුංගට තේරෙන්නේ නැහැ. ඒක නිසා කියනවා ඌරන් ඉදිරිය පිට මුතු දාන්න එපයි කියලා. මොකද ඌරා හිතන්නේ මුතු දැම්මහම ගැඩවිලි පිටතර කිය. ඌට ආස ගැඩවිලි පිටතර. ඊ හපනකොට දතර තියලානොට දත කඩලා ගියාම මුතුදාපේ කාට ගහනවා. ඌ බලපත් වෙන්නේ නැහැ. ඌට ඕනේ කණ්ඩ. ඌට ඕනේ තියෙන ගැඩවිලි පිටතර. ඒ වුණාට මුතු වැඩක් තියෙන. ඌරට. ඒ නිසා දුන්නට ඒක අහුලන්න දන්නේ ඒක වෙන් කර ගන්න දන්නේ. ඒ නිසා අපි අර ඔක්කොම කලවම් කරපු මනසට පු탁 පු탁 කියලා කියනවා. පු탁ඥය කියලා කියනවා. නැති දෙ නෙවෙයි තියෙන්නේ. නැතිකම නෙවෙයි තියෙන්නේ. අඳුර ගන්න බැරිකම. ඒ නිසා මේ පළවෙනියම තියෙන නාම රූප පරිච්ඡේද ඥානයේ තියෙන මේ පරිච්ඡින්න භාවය. වෙන්කොට දැන ගැනීමේ ක්‍රමය. පස්සලින් රත්තරන් වෙන් කරන ක්‍රමය. කලවකින් වෙච්ච තඹ වලින් පිරිසුදු තඹ වෙන් කරන ක්‍රමය. කෙලෙසිච්ච වතුරින් ආසුත ජලය හදා ගන්න ක්‍රමය. ජලය කෙලෙසෙන්නේ 90ක් නෙවෙයි 0.0 කෙලෙසෙන්නේ. මුළු වතුරම ඉවරයි. ඒකේ මුළු අතුරින් මේ දශමයක අයින් කරන එක සෙල්ලන්නේ නැහැ. ඒ සම්පූර්ණ ආශේවනය කරලා සීතල කරගත්තාම පිසුදු අතුර. ඉතින් අපේ හිතේ තියෙන ඒ කෙලස් ප්‍රමාණය තාම ටික ඒක විසිරී පැතිරී තියෙනවා. අන්න ඒක හරියට දැනගෙන ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ ආශාවල් හරහා නැත්නම් චේතනා හරහා. ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ වර්ධව හඳුනා ගැනීම හරහා, සංඥා හරහා. එතන තමයි සැප හොයාගෙන යන ගමන හරහා. ඒක හරි අහිංසකයි. සැප හොයන යන ගමන හරි අහිංසකයි. නමුත් මේ වේදනා චෛතසිකේ චපලයි. සැප හෙව්වොත් ලැබෙන දුක. ඉවර වෙන්නේම දුකේ. එනිසා මේ පැමිණි දුක් පැනිදායි කියපු ගම එන හරියක් එන්නේ සැපයි. ආයෙත් මේ මේ දුකක් ආවේ කියලා කනගාටු වෙන්නේ ඒකනේ ස්වභාවය. ඒ නිසා අද මුළු තාක්ෂණයම මුළු විද්‍යාවම සැප හොයලා දෙන්න සැප දෙන්නම් කියාගෙන ඔයලා දුන්නා කියලාත් කියනවා කට්ටිය. වෙනට ජීවුන රටවල 160 40ක් විතර ඔක්කොම මානසික අසහන. හැමදාම බේත් කරනවා. බඩේ ලියන්නේ ලක්ෂටි බොන්න ඕන. විරේක වෙනවා. නිින්ද යන්නේ නිින්ද යන බේත් බොන්න ඕන. මානසික අසහන ඒ නිසා සයිකඩෙලික් මෙඩිසින් ඕනේ. ඉස්කෝලෙන් ළමයින්ට මේ රටලින් කියන මේ බේද දීලා ඒ ළමයිගේ ළමා ගති ඔක්කොම කළා දානවා. ඌයි බම්මගේ ඔය බකන්නිලාන ඉන්නවනම් ඒ ළමයා හොඳයි. දඟල්ලා ගිහලා හිටියොත් ඒ ළමයට පිස්සු. ඉතින් බැරි වෙලාවත් දෙමාපියෝත් ළමයි ගැටි ඔහොම තමයි ළමයට බේත් දෙන්න එපයි කියලා තමුසෙත් යන්න ඕනේ මානසික සහායනයකට කියලා එයත් අරනවා පිස්සු දොස්තර කෙනෙක් ගන්න. පිස්සු දොස්තර ඔක්කොමලා පිස්සු. ඒ ඔක්කොටම දුන්නාට පස්සේ ඒ බලාගත්තද බලාගෙන ඉන්නවා. සොක්‍රටිස් වගේ තමයි පේන්නේ වැලු වෙනම. හැබැයි කුඩු ගහලා ඉන්නේ. එතන බේත් බිලා ඉන්නේ. එමන්ට මේ ස්වභාවයේ තියෙන දුක ඒ විදිහට බාරගන්න නොදන්න දෙයක් නෙමෙයිනේ අපි පැරණි සංස්කෘතියක තිබ්බනේ. අපි අම්මලා තාත්තලා බොහොම නිහතමානීව ගත කළ බොහොම සන්තෝෂෙන් ජීවත් වුණ රටේ. මේ වගේ කාබාසිනියක් එළුවේ නැහැ. ඔය වහා සැප දෙන්න දේවල් හෙව්වේ නැහැ. ඉතින් ඒක ඒ බුද්ධ අභ්‍යාසය තමයි. ආభాෂය. නමුත් අපි බොහොම ශීක්‍රෙන් දැන් මේ దేవතාවා එහෙම දැන් හිටියොත් මොනවා ආයිද කියලා කියන්න බෑ. මේකට ළඟට ඇවිල්ලි වෙලා මේ මේ විමුක්තිය කොහොමදත් මේ කක්ක කියන එක උඹලා දන්නවද කියලා. ප්‍රමුක්තිය නෙමෙයි පහත් වෙලා තුච්ච වෙන හැටි උඹලා දන්නවද කියලා. විවේකයේ වෙනුවට පරිතද කරගෙන අමුඩේ තද කරන කඹුරු නැටි දන්නවද කියලා ඇහුවොත් ශ්‍රේෂ්ඨ කට්ටියක් ඉන්නේ අපේ ලා. උඩට හිර වෙන්න අමුඩේ තද කරගෙන කඹුරනවා තියාගෙන මොනවට මහන්සි වෙනවද කියලා දන්නේ. කොච්චර කඹරනවද කියනවා බට්ටියක් ගන්න වෙලාවක් නැහැ. සූසි නා ගන්න වෙලාවක් නැහැ. මොකක්වත් කරගන්න වෙලාවක් නැහැ. කැඹිරිල්ල. ඉතින් බුදුජානනාංශයේ අගය කරන බව හැබෑව අපි අපි මේ ශාස්ත්‍රඥාංශ කෙනෙක් විදිහට. ඇයි අනික් ශාස්ත්‍රඥාංශලගේ වෙනස් කියලා ඇහුවොත් දැන් ඉන්න ප්‍රධාන ලංකාවේ ඉන්න ඒ කර්මස්ථානාචාර්යවරු නෑ අනිත් ඔක්කොමලා එක සමානයි කියන උත්සාහ කරනවා. අනිකු ශාස්ත්‍රඥාන්සලත් අපේ බුදුහාමර වගේමයි. නැත්නම් කියන්න පුළුවන් පැහැදිලිව අපේ බුදුන්සේ මේ අස්පනාවිට මේ ජීවිතේ මේ පමොක්ක විමොක්ක විවේක හොයලා දුන්නේ. අනිකුත් කට්ටියත් ඔය කතා කරන මරණයෙන් එහා පැත්තේ. ඒ නිසා මේ පරිවර්තනයක් අවශ්‍ය නම් ජීවිත පරිවර්තනයක් අවශ්‍ය නම් මේ ජීවිතේදීම මේකට නිකන් සාමාන්‍ය වචන ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නිකන් ඉන්න හැටි ඉගෙන ගන්න ඕන. මෙච්චර දඟලන ලෝකේ දිවෙල කපාගෙන වැඩි දඟලුවොත් කසාගෙන යනවා. එක තැන හිටියොත් ගිහිල්ලා නැහිනවා. ඉහළ කපාගෙන යන්න ඕනේ ප්‍රමාණය දැනගන්නවා කියන එක තක්කු මුක්කේ කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සූත්‍රයෙන් පස්සේ මේ සූත්‍රය තියලා තියෙන්නේ අපි දැනට යම් ප්‍රමාණයක් ජය අරගෙන ඒ ජයගත්තු ප්‍රමාණය අගය කරලා ඒකට මම කොහොමද අඩුම කැඩුම සකස් කරේ? පසුබිම ආවේක හම්බයක් වෙන්න පුළුවන්. අන්න ඒක නැවත නැවත හොයමින් ඒකට ඒ අවශ්‍ය කරන ආසන්න කාරණා පසුවෙන් සාධක සලකා දීමාදී අපි මේ වගේ තැනක ඉන්නකොට පැහැදිලිව පේනවා ඒ පාර දැකලා තියෙනවා කියලා. අපි දන්නවා ආයෙසරයක් අපි කක්ක තියෙන තැනට යනවායි කියලා. ආයෙත් කලබල තියෙන තැනට. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එක සැරයක් දැක්කට පස්සේ නැවත නැවතත් ඒ විමුක්ක නිමුක්ක මාර්ගයේ ප්‍රමුක්ක මාර්ගයේ විවේක මාර්ගයේ හොයාගන්න ඊතර ගෑනකින් අහලත් බෑ දොස්තරකින් අහලත් බෑ බැංකු මැනේජර්කින් අහලත් බෑ නීතිඥකින් අහලත් බෑ උන් ඉන්නේ අපෙන් කීයක් හරි කඩා ගන්න. උන් දෙන ලණුවක් ඒකාන්තෙම අපායগামী. නිසා ඒකෙදී එනකොට මේ නිමොක්ක ප්‍රමොක්ක විවේක කියන තැනට එනකොට මම දැන් මෙතන කියන උපමාන තුනේ යනවා. කාටවත් දාගෙන යන්න බෑ මේ ගමන. සමාජේ පාර ඒ Tamande ගැටේ වෙච්ච විදිහට ලියාගෙන යන්න පුළුවන්. ඉතින් ලෝකේ ගොඩාක් සංකරයි එන්නේ එන්නේ පටලවෙනවා. නමුත් බොහෝමත්ම නිහතමානීව බොහෝමත්ම අර්ථකාරීව කියන්න පුළුවන් කිසිම කෙනෙක් තාම ප්‍රමාණයි. දැන් උනත් පටන් ගන්න පුළුවන්. මොකද දැන් පටන් අරගෙන තියෙන අපි දන්නේ තුනක්. අන්නේ සාර්ථක වෙච්ච ප්‍රදේශයට අනුග්‍රහ කරලා අසාර්ථක වෙච්ච තැන් මෙහෙමයි කියලා දැනගණ්ඩයි මේ වගේ දෙබස් සූත්‍ර සාකච්ඡා කරන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ සූත්‍රයක් සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යචාර කරන වෙලාවෙදී කියලා වැඩන්නේ. ඒගොල්ලෝ මෙතෙන්වත් ඇවිල්ලා නැහැනේ. එතන ඉඳලා මෙතෙන් එනවයි කියලා කියන්නේ මේ සංසාර ගමනේ කෙලස් කපන ගමනේ 160ක් විතර වැඩ ඉවරයි. තා පොඩ්ඩයි තියෙන්නේ. මේකම පිරිසුදු කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේකට ලොකු සංශේ පාවිච්චි කරපු වචනය ප්‍රණීත කරගන්න ඕනේ. තමන්ගෙම තියෙන මේ පහසු කණ්ඩික ඒ පෙළගස්ව ගන්න එක, වශී කරගන්න එක, ගොනුව කරගන්න එක, එහෙම නැත්නම් ආපాతගත කරගන්නවා කියන එක කාගෙන්වත් අහන්න එපා. ඒක සාමාන්‍ය බුද්ධිය. ලැබිච්ච හරිගිය ඒ නිමොක්කයක් ලැබෙලා තියෙන එක ලබනද ප්‍රමුඛයක් ලැබෙලා තියෙන එක ලබනද විවේකයක් ලැබලා තියෙනවා නම් తాවකාලිකව ක්ෂණ මාත්‍ර වශයෙන් ආංශික වශයෙන් ඒක දිනු පවුණු කරගන්න කායිමත් අහන්න ගියොත් කවුරු හරි දෙන්නේ කොපි කරපු එක. අපි ළඟ තියෙනක හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා තමන් ගැන තමන් විශ්වාස කරගන්න නැත්නම් නොසැලෙන ශ්‍රද්ධාවක් පාඩපත් කරගන්න විශ්වාසයේ එනකොටම සෝවන් වෙලා කියලා හිතන්න. එතෙන්ට එනකන් හීන වෙනවා, දීන වෙනවා, අර පිටිපස්ස වෙනවා, අර ක්‍රම හොයනවා මේක ප්‍රශ්නයක් නෑ. එතකොට පාර හරියන්නේ ඉඳ තියෙනවා. නමුත් මේ පාර හරියට පස්සේ ඒක පිළිබඳව ඇති වෙන විශ්වාසය ඒකට කියනවා මේ ගැළපෙන්නේ නැති වචනේ සූදානම් ශරීරය කියලා. ගහක කපුම ගස මුල පෑදුමන් දනේ. ගහ වටේට සුද්ධ කරන තාරෙන් පේනවා මේක ගහ කපන්න දෙන්නේ කියලා. මිනිහා නොමිනිහා යන කඩතරෙන් දැනේ. හානා හිය පානාඩ හැරෙන් දැනේ. අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනේ කියලා ඒ වැඩේට එන තාලෙන් අල්ල ගන්න පුළුවන්. ඒකෙන් අයික කාගවත් කියලා දෙයි කියලා හිතන්න එපා. කියදෙන එකක් ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා දෙනවා නම් ඒ චරිතය මට ගැලපෙන්නේ. මොකද අපි චරිත තුනක ජීවත් වෙන જાතියක්. මම මේ දාල වශයෙන් කතා කරන නිසා නිතරම අවදීන් ගත කරන්න වැරදින එක හරියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක හරි විමුක්ඛ මාර්ගය, නිමුක්ඛ මාර්ගය, පමොක්ඛ මාර්ගය, විවේක මාර්ගයේ තේරුම් අරගෙන ඒකම නැවත නැවත යොදමින් එහෙම නැත්නම් නැවත ආයෝජනය කරමින් ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙලාවට තමයි ශාසනයක් තියෙන වෙලාවක් කියන්නේ. නැත්තම් පොට්ට chance එකක් වදින්න. මේ පොට්ට chance එක හරි වැඩ ගන්න දැනේ මහබෝසත්න් වහන්සේ විතර අපිට කරන්න බෑ. දැන් අපිට වටන බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. ඊමොල තියෙන මනුසාර්ථභාවය ලැබිලා තියෙනවා. මේ ක්ෂණ සම්පත්තියේ తాවකාලිකව ක්ෂණ මාත්‍ර වශයෙන් ලැබිලා තියෙනවා. දැන් වෙලා තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ පැවිද්දෙන් ඒක ගොනු කරගන්න එකයි. ආයේ මේ පෑදියට පුරුදියෙක් වෙන්න දැල් වෙන විදිහට ඒ ඒ ශක්තිය Taman තුලමයි තියෙන්නේ කියන අදහසට උත්ප්‍රේරණයක් වශයෙන් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා. උනන්දුවක් මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දේශනාව නැත කරනවා. සිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා